ඉරිදා සංග්‍රහය. සුභාවිත ගීතයේ මధుර අර්ථ හා රස භාව විමර්ශනය කරන ඉරිදා සංග්‍රහය. ඉදිරිපත් කරන්නේ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මානව විද්‍යා අධ්‍යයන අංශයේ මහාචාර්ය ප්‍රනිත් අබේසුන්දර. නව වසරක් උදා වී තිබෙනවා. ආයුබෝවන් හිතවතුනි රසික රසිකාවනි මේ නව වසරේ ගෙවුණු අතීතයේ දුබ්බර සැමරුම් අකාමකා දමලා අදිෂ්ඨානශීලීව නැගිටින්නට ඕන. ඒ නැගිටීම පිබිදීම පබස්සර චිත්ත ප්‍රභාස්වර ආලෝකයෙන් හිත පුරව ගන්නට ඕන. ආධ්‍යාත්මික ශක්තිය, කායික ශක්තිය, නිරෝගීකම වඩවාලන්නට ඕනි. 70 දශකයේ විශාරද සනත් නන්දසිරි අද කාලේ අපි කියන්නේ මහාචාර්ය සනත් නන්දසිරි කියලා. එතුමා විසින් ගායන ලද ගීයක් මේ උදෑසන අලුත් අවුරුදු දිනය උදා වෙලා දවසක් ගත වුණු දවසේ මම හිතනවා සුදුසුයි කියලා සවන් දෙන්නට. අපි බලමු එම ගීතය ඔබේ රසවින්දනයට කෙසේ හේතු වෙයිද කියලා. අලුත් ඉරක් පායා නව ලෝකේ රෙදි එළිය හදවතට ගලයි අලුත් ඉරක් පායා නව ලෝකේ රෙදි එළිය හදවතට ගලයි මගේ ගතේ දහඩිය බිඳු එක් වී වැවක් තැනී ඇත වෙල ඉස්මත් තේ යල මහ වෙනුවට අපේ ගමේ කන්න තුනක් වසකට වැපිරේ අලුත් ඉරක් පායා නව ලෝකේ විදි එළිය හදවතට ගලයි අලුත් ඉරක් පායා නව ලෝකේ රිදි එළිය හදවතට ගලයි වරෙව් වරෙව් කෑමට තුන් වාරේ කුරුල්ලනේ වී කුරුල්ලනේ කුරුල්ලනේ කරල් මිති කපානු පාගන ගිරවුන් වෙනුයෙන් අත්හල හරියේ කුඹුරු කොනේ සීලස සුව සෙවනේ කඳ රැස් පැදුර එලා මීදුම් සලුවේ එතු අලුත් ඉරක් පායා නව ලෝකේ විදි එළිය හදවතට ගලයි අලුත් ඉරක් පායා නව ලෝකේ වෙලි එළිය හදවතට ගලයි මගේ ගතේ දහඩිය බිඳු එක් වී වැවක් තැනී ඇත වෙල ඉස්මත්සේ යල මහ වෙනුවට අපේ ගමේ කන්න තුනක් වසකට වැපිරේ අලුත් ඉරක් පායා නව ලෝකේ විදි එළිය හදවතට ගලයි අලුත් ඉරක් පායා නව ලෝකේ විදි එළිය හදවතට මඩවලස් රත්නායකයන් ගුවන් විදුලියේ පහුගිය සත වර්ෂයේ විශාල සේවයක් කළ කලාකරුවෙක්. එතුමා අපට පවසා සිටි ආකාරයට අමරදේවයන් ඉන්දියාවේ ඉගෙනගෙන ඇවිත් මුමුණන ගීයක් ඒ ගීතයේ පද අනුව සිංහල ගීතයක් ලියලා දෙන්න කිව්වලු. ගීතය ගායනා කළේ ඩීවි පලුෂ්කර් කියන මහා සංගීතවේදියා ගායන ශිල්පියා විසින්. මේ ගීතය නවක චලිත සීත සුළඟ යනුවෙන් මඩවලස් රත්නායක ලියලා තියෙනවා. එකල ඔහු ගීත රචනා කරන්නට දැනන් හිටියේ නැහැ. හැබැයි කවි ලියලා තියෙනවා. ඒ හුරුව අනුව ඔහු ලියූ ගීතය අමරදේවයන් ගැයුවා. මෙහිදී අප අදහස් කරන්නේ ඉරිදා සංග්‍රහයට ඩී.වි. පලුෂ්කර් මේ මහා ගායකයාණන් ගැයූ රාම භජන් ගීතයක් ඉදිරිපත් කරන්නට ඔබගේ සතුට පිණිස මේ එම ගීතයයි ठुमकी चलत रामचंद्र ठुमकी चलत रामचंद्र बाजत पंदनीय आ तुमकि पलत दामटंद किलक किलकि उठत धाय किलकि किलकि उठत धाय गिरत भूमि लटपकाय धाय मातु गोदलेत दशरथ कीरलिया तुम कि चल राम बाजत पंजनिया तुम कि चल राम चंद्र अंचल रज अंग झारी अंचल रज अंग झारी विविध भांति को दुलारी विविध भाति को दुलारे धन मन धन वारी वारे धन मन धन धन मन धन वारी वारे कहत मृदु बचनिया तुम चितन करा विद्रमसे अरुण अधरा विद्रम से अरुण आधर बोलत मुख मधुर मधुर बोलत मुख मधुर मधुर शुभगनाशिका में चारु गनाशिका में चारु लटकत लटक निजा की चलत राम बाजत भ सुम चलत रामचंद राम चलत रामचंद चल चलत रामचंद चंद चलत रामचंद बाजत राम चंद चलत रामचंद तुलसी दास अति आनन्द तुलसी दा अति आनन्द तलसीदालसी दा अति आनन्दे उखारविन्दके मखारविन्द रघुवर छवि के समान रघुवर छवि के समान रघुवर छवि के समान रघुवर छवि बलिया तुम कि चल राम चंद्र बाजत पंजनिया तुम कि चल राम चंद्र ප්‍රාදේශීය ලේකම්තුමා සුගත් සිසිර කුමාර ඒ මහතා කැමති ගීයක් මේ ගීතය අපි මීට පෙරත් අපේ ඉරිදා සංග්‍රහයෙන් ඔබට ප්‍රදානය කොට තිබෙනවා රස විඳින්නට විශාරද බී වික්ටර් පෙරේරා විසින් ගායනා කළ නිර්මාණය කළ ඊට සහාය ගායනයෙන් සම්බන්ධ වන විශාරද නන්දා මාලිනියගේ සංයෝගය ආචාර්ය අජන්ත රණසිංහ විසින් ලියන ලද මේ ගීතය මනහර ගීයක්. අපි ඉරිදා සංග්‍රහයට එම ගීතය යොදා ගන්නවා. Thank you. سبيلهم කාද සෙනෙහස මතු මතුවත් මට උරුම උනාවේ සුවඳ වාසනා කරන ලද ධනයේ රැකීම වූ කලි පරිත්‍යාගයමයි. තඩාගයේ ඇති ජලය සම්බන්ධ රක්ෂණය වන්නේ ඉන් පිටතට ගලා යාමයි. යමෙක් නොමදෙයිද තෙමේද නොම විඳීද ඒ ධනයෙන් කවර ප්‍රයෝජනයක්ද? යමෙක් සතුරනට බාධා නොකරයිද ඒ බලයෙන් කවර ප්‍රයෝජනයක්ද? යමෙක් දහමෙහි නොහැසිරෙයිද? ඒ දැනුමින් කවර ප්‍රයෝජනයක්ද? යමෙක් දිනන ලද ඉඳුරන් ඇත්තේ නොවේද? ඔහුගේ ජීවිතයෙන් කවර ප්‍රයෝජනයක්ද? අලුත් අවුරුද්දේ වැඩි චිත්ත අදිෂ්ඨානයකින් අපට සේවය කරන්නට වෙනවා වැඩ කරන්නට වෙනවා තමන් දියුණු වෙමින් ලෝකය දියුණු කරන්නට අතහිත දෙන්නට ඕන අය දසදහස් ගණනින් කෝටි ගණනින් ජීවත් වෙනවා අපේ රටෙත් එහෙම තමයි එකිනෙකාට රොස් පරොස් දොස් විවේචන කරගන්න එකේ අර්ථයක් නැහැ එකවන්න නැගිටින්නට ඕනේ ඒ නැගිටීමේ ශක්තිය ඔබට ලැබේවා කියලා පතනවා අපි මේ අලුත් අවුරුද්ද වසවිස මුසු බතද සෙලවෙන සුළු දතද නුනුවන ඇමති මුළු රටකට වන දුහද මුලිනු පුටා දැමිය යුතු යන පඬි බසද සැබවින් සිතට ගත යුතු වේ මැයි සබද විසමුසු බතෙහි සෙලවෙන දතෙහිද දුෂ්ට මිනිසුන්ගේද මූලෝත්පාටනය සැපවත් සඳහිරු ගිනි පවන මෙන් අහසද දෙරන ජලය හෘදය යම්මරද තිදසින් පිරුණ දිවර උදය සංධ්‍යා දහමද පැමිණ ඇසිරෙති නිබඳ ලෝදන්න පැවතුම් හැඳින හීරු සඳ පවන ගිනි අහස පොළව ජලය හෘදය යම රජ දිවාරෑ උදය සැඳෑව සහ ධර්මය මිනිසාගේ පැවැත්ම ගැන දනී ගුවන් විදුලියෙන් ඉපදුණු සංගීතඥයෙක් වගේම ගායකයෙක් වගේම ගීපද රචකයෙක් සෝමතිලක ජයමා. ඔහු උත්සාහයෙන් කටයුතු කරලා සංගීත ලෝකය ලංකාවේ ජයගත්තා. විශාරද පී ඩන්ස්ටන් ද සිල්වා සංගීතවේදියා සෝමතිලක ජයමහා මේ කලාකරුවාගේ උපංගේ හැකියාව අඳුනාගෙන සංගීතය ඉගෙන ගන්නට උදව් කළා සත්සර උගන්වලා තියෙනවා. ඒ බව සෝමතිලක ජයමහා ගායකයාණන් නිබඳව පවසනවා. ඒ කාලේ ඔහුට ගීත ලියන්නට කවුරුත් හිටියෙත් නැහැ. නමුත් මගේ පියාත් ඩී.ආර්. පීරිස් සංගීතවේදියා ඇතුළු අය සුනිල් සරත් පෙරේරා, අජන්ත රණසිංහ, සුනිල් ආරියරත්න මේ බඳු අය ඔහුට ගීත ලියලා තිනවා. එනිසා හිමින් හිමින් ගමනක් ආ ඊටමත් සුපහන් සිතින් සුභාවිත ගීතය ව්‍යාප්ත කරන්නට චමත්කාරයට පත් කරන්නට කැස කැවුණු වෙහස වුණු මේ සෝමතිලක ජයමහා කලාකරුවාගේ ගීයක් ඉරිදා සංග්‍රහයට අපි එකතු කරනවා. ආදරය පිළිබඳව ඔහු ගීත ගණනාවක් ගයලා තිනවා. මෙහිදී අප තෝරගන්නවා ලෝ දහම අනුව ජීවිතය පිළිබඳ අනිත්‍යතාවද සිහිපත් කරන මේ ගීතය. හැමදාම සැපරඳින්න සිනහ වෙවි සිනහ වෙවි කල් ගෙවන්න ආදරයේ කුමුසුම ළඟ දුකට නෙන්නේ දුක් කරදර නැති දවසට දුර පෙනෙන්නේ ඖෂධල්ව ප්‍රාර්ථනා මල් පිදිදේ ලෝකය උඩු යටි කුරුදි ප්‍රාර්ථනා වන්නලලේ සම්මා දුක සම්මා සප නිමති ලෝකයේ සිනහනගේ කුඳුලත් ගියේ අය ජීවිතේ ආදරයේ තුන් සුමලඟ දුක තැනින්නේ නැති දවසට දුර පෙනෙන්නේ නෑ ජීවිතයේ හැමදාම සැපරඳින්නේ නෑ සිනහ වෙවි සිනහ වෙවි කල්ප ගන්නේ සමග දුක දැනෙන්නේ නෑ දුක් කරදර නැති දවසට දුර පෙනෙන්නේ නෑ ජීවිතේ හැමදාම සැපර දෙන්නේ නෑ සිනහ වෙවි සිනහ වෙවි කල්වේ වන්නට ඉරිදා සංග්‍රහය ඉදිරිපත් කළේ මහාචාර්ය ප්‍රණීත අබේසුන්දර ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ සිංහල සංගීතංශය වෙනුවෙන් ඉරිදා සංග්‍රහය. නිෂ්පාදනය ප්‍රමෝදී මදනායක.